නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මේ මොහොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල පවතින විඳීම. අද ලෝකේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නිවීම පිණිස භාවිතා වෙනවාට වඩා ආර්ය අෂ්ටාංගික මාර්ගය විඳීම පිණිස භාවිතා කරන සංඛ්‍යාව වැඩි වෙලා. අද තපස්වර යෝගිවරු පමණක් නොවේ උපාසක උපාසිකාවන් පවා වින්දනයක් ලබන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනවා. මොකද්ද මේ දෝෂය කියලා බලනකොට අපි මේ දකින හැම දෙයක් තුලින්ම අපි සම්මාවයි වඩන්නට ඕනේ. හැබැයි ඒ පෙනීම තුල, ඒ දකින්න දේ තුල, ඒ දැනෙන දේ තුල අපි යමක් විඳිනවා. යම් ස්පර්ශයක් ලබනවා. යම් සුවයක් ලබනවා. මෙන්න මේ විඳීම තියෙන තාක්කල් අපි තුල විඳවීමක් නිර්මාණය වෙනවා. එහෙනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන සෑම භාවනා යෝගියෙක්ම තමන් තුළ නැවත ඉපදීමක් නිර්මාණය කරමින් සිටිනවා මෙන්න මේ කාරණාව අපි මේ වෙනකොටත් නිවැරදි කර නොගත්තා වෙන්නට පුළුවන් එහෙනම් අපේ ජීවිතවල අපි මේ සම්මාවෙන් දකින හැම මොහොතක් ගානේ අපි මේ සම්මාවෙන් දැකලා ඒ දකින කාරණාව, ඒ අවබෝධය, ඒ දැනුම අපි යම්කිසි හේතුවක් නිසා විඳිනවා නම් අනේ මේ වගේ දේවල් දැම්මට දැනෙනවනේ. බලන්න මේ පුංචි කාරණා තුළ මේ වගේ දේවල් මට තේරුම් ගන්න පුළුවන්නේ අන්න එතන විඳීමක් තියෙනවා. ඒ අවබෝධය විඳිනවා. ඒ දැනුම විඳිනවා. ඒ දැක්ම ඒ දැක්ම නිසා ඇතිවෙච්ච නිවීම එයා විඳිනවා. ඒ සෑම විඳීමක් තුළම එයා විඳවනවා. එයාට ඒක තේරෙන්නේ දැන් මිනිස්සු හිතනවා අපි දික්ටිකාමයේ විඳිනවා ඇත්තටම දික්ටිකාමයේ විඳිනවා නෙමෙයි ඒ දැකීම තුලින් ඇතිවෙන විඩාව ඒ මිනිසයා විඳවනවා දැන් සමහර තරුණ කට්ටිය පාරවල් වල ඉටගෙන යන එන මිනිස්සු දිහා බලාගෙන ඉන්නේ නැද්ද ඒ මිනිස්සු දිහා බලවලා බලලා මේ මිනිස්සයා පුදුමාකාර විදියට දවස පුරා විඳවනවා. හැබැයි මේ මිනිස්සයා ඉතාලින්නේ මම ලස්සන දේවල් දැක දැක මේ විඳිනවයි කියලා හැත්තම කතාවේ මිනිස්සයා විඳවනවා. බොහොම ප්‍රියමනාප කටහඬෙන් යුක්ත ඒ නැච්ච ගීතය ශ්‍රවණය කරන හැමෝම මේ ශ්‍රවණය තුලින් වින්දනයක් ලබනවා. අනේ මොනතරම් බුදුගුණ කියන ගීතයක්ද මොනතරම් ලස්සන සංගීත භාණ්ඩවලින් මේක නිර්මාණය කරලාද කියලා ඒ හැමෝම මේක විඳිනවා. ඇත්තටම විඳීමක් නෙමෙයි. එතන තියෙන්නේ විඳවීමක්. ඇයි මේ නැච්ච ගීත තුලින් Tamanට මෝහයක් ඇති වෙන්නේ නැද්ද? ඒ ශබ්දය තුලින් Tamanට රාගයක් ඇති වෙන්නේ නැද්ද? ශබ්ද කාමය නිසා කෙලෙස් ඇති වෙන්නේ නැද්ද? එහෙනම් කෙලෙස් නිර්මාණය වෙනවා නම් එතන තියෙන්නේ විඳවීමක් නේද? රස තුලින් මිනිස්සු විඳිනවා විඳිනවා ඉවරයක් නෑ හැම රස දෙයක්ම කන්න කැමති බොන්න කැමති හැබැයි ඒ හැම විඳීමක් තුලින්ම ඒ මිනිස්සු විඳවනවා ඇයි ඒ කන දේවල් හැම දෙයක් නිසාම බැඳීමක් ඇති වෙලා නැද්ද තණ්හාවක් ඇති වෙලා නැද්ද ලෝභයක් ඇති වෙලා නැද්ද ඒ නිසා ජාති ජරා භව ඇති වෙන්නේ නැහැ කියලා අපට ස්ථීරයක් නෑ නේද එහෙනම් මේ කියන සෑම විඳීමක් තුළම විඳවීමක් පවතිනවා අපේ ජීවිතවල අපි වඩන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පවා දැන් මේ සසරෙන් එතර වෙන පණිවිඩයක් වෙලා නැහැ. කමඨහනක් වෙලා නැහැ. ඒක පැවැත්මට හදාගත්ත විඳීමේ ක්‍රමයක් වෙලා ඒක කොහොමද කිව්වතර කිරියම්මලා කිරියත්තලා අරුව පුංචි කාලේ අර මුණුබුරාලා මිනිබිරියලා වඩාගෙන උරතල් කරගෙන එයාගේ කයේ තියෙන ඒ සුවඳ ස්පර්ශ කරගෙන ඒගොල්ලෝ අර විඳිනවා නේද එකං මිනිස්සු ලෝභය නිසා වටිනා දුරකරතන ඇඳුම් රෙදිපිලි අරගෙන වටිනා භාණ්ඩ අරගෙන ඒවා පිරිමැද මැද ස්පර්ශ කර කර බල බල විඳිනවා නේද එකන් වෛරකාරයෝ පලිගන්න द्वේෂය වඩාගත් අය තමන්ගේ අතුරාට හැම පැත්තෙම දුක දීලා, හිංසා දීලා, පීඩා දීලා ඒ මිනිස්යාගේ දුක තුලින් යමක් විඳිනවා නේද? දැන් මේ වගේ මානසිකත්වයක් නේද දැන් අපටත් වෙලා තියෙන්නේ අපි දකින සම්මාදිටිය විඳිනවා ඒ තුලින් අපි විඳවීමක් නිර්මාණය කරගන්නවා ඇයෙන හැම සම්මා සෝතයක්ම අනේ මේ වගේ ඇයෙනවා ඒ කාලේ නම් නිඳා කළාම හරියට තරහා යනවා නැන් නිඳා කරනකොට කර්මය ගෙවෙනවා වාගේ හිතෙනවා දැනෙනවා හරි සන්තෝසයි මේ වගේ දැන් මම ගොඩාක් දක්ෂ වෙලා ගොඩාක් සන්තෝෂයෙන් මම මේක වඩනවා දැන් මේක විඳින්නේ නැද්ද ඒ විඳීම නිසා දැන් විඳවීමක් අටගෙන නේද? කතා කරන හැම වචනයක්ම දැන් නිවැරදි වෙලා අර කියන ඒ අසත්පුරුෂ වචන අපේ දිවේ නෑ. දැන් බොහොම පින්වත් විදිහට කතා කරනවා, බොහොම ධාර්මිකව කතා කරනවා, යහපත් ලෙස කතා කරනවා. ඒ වචන වලට මිනිස්සු පෑදෙනවා. දැන් මේ වචන සෛලය මේක තුල විඳීමක් නැද්ද? සමහර අය උපාසක මෑණියෝ මෙහෙන්න උපාසක මාත්‍යා මේ මෙන්න කියලා කියනවා. හැබැයි සමහර කට්ටිය එහෙම කියන්නේ පින්වත් මෑණියනි මෙතනට පොඩ්ඩක් එනවාට අපි කැමතියි කියලා කියනවා. දැන් ඒ වචන ශෛලිය විඳවන්නේ නැද්ද? එයා හිතෙනවා මේ වගේ ලස්සන වචන මු르දු වචන ඒ වගේ බොළඳ වචන කතා කරලා මම විඳිනවයි කියලා නෑ. එයා විඳවනවා. ඇයි ඒක තුලින් ඒ කට්ටියට බැඳීමක් ඇති වෙන්නේ නැද්ද? ඒක තුලින් ඇලීමක් ඇති වෙන්නේ නැද්ද? ඒක තුලින් පැවැත්මක් නිර්මාණය වෙන්නේ නැද්ද? මේ කියන සෑම මිත්‍යා වචනයක් තුලින්ම විඳීමක් නෙමෙයි ඒක තුල විඳවීමක් තමයි නිර්මාණය වෙන්නේ. ඒක තුලින් පැවැත්මක් ඇතිලා ඇදිලා ඉවරයි. අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ වචනවල විඳවීමක් අතහරාගෙන ඒකට හේතුව තමයි වචනවල විඳීමක් නිර්මාණය වෙලා අපගේ සිතවිලි වලින් අපි වාඩි වෙලා සැතපෙලා එක එක ඉරියව් වලින් කල්පනා කරනවා. එතකොට සමහර ධර්මකාරණා වැටහෙනවා. සමහර මංගල කරුණු තේරෙනවා. එතකොට පුදුමාකාර සන්තෝෂයක්. අනේ ඒ කාලේ මේම වැටුන්නේ ඒ කාලේ හතුරා මරන්න තරමට තරහා ඒ මිනිස්යා විනාශ කරනකම් මට වාවගෙන ඉන්න බෑ. දැන් ඒ මිනිස්යාට පින් දෙන්න තරම් මගේ සිත වැඩිලා. ඒ මිනිස්යාට ආශිර්වාද කරන්න තරම් මගේ ගුණ වැඩිලායි කියලා ඒ සතුට දැනෙනකොට දැන් ඒක තුළ විඳින්න නැද්ද? ඒ සතුට විඳින්න නැද්ද? ඒ ස්පර්ශය තුලින් අපි යම්කිසි සුවයක් ලබන්නේ නැද්ද? ඒ හැම විඳීමක් තුලම විඳවීමක් තියෙනවා. ඇයි මේ තපස්වරුන්ට මේක තේරෙන්නේ නැත්තේ? සම්මා සෝතේ තුල සම්මා විතරයි තියෙන්නට ඕනේ. ඒක තුල විඳීමක් නැහැ. මොනවාරි එකක් ඇයෙනකොට මොනවාරි දෙයක් Tamanට ප්‍රත්‍යක්ෂ වෙනකොට ඒ සම්බන්ධයෙන් කරුණු කාරණා වැඩිපුර Taman දැනගෙන හිටියාම අර ඇයිච්ච දෙයට රටේ නැති කරුණු කියන්නේ නැද්ද? ඒ කරුණු කාරණාත් එක පැය ගණන් පොරබදින්නේ නැද්ද? ඇත්තට මේම සිද්ධියක් නැහැ. එහෙනම් නැති දෙයකට අපි මේ තරම් කාලයේ ශ්‍රමය වැය කරනවා නම් අනාගතේ කරන්න දෙයකට වර්තමානයේ මේ තරම් වැඩපටල ගන්නවා වෙනවා නම් මේ තරම් කලබල ජීවිතයකට කොහමද මාර්ගඵල අවබෝධ වෙන්නේ? හම්බුණා නම් ඵලයක් නැවත ඊළඟ ඵලයට යන්න බැරි වෙනවා නේද? අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැරදිච්ච තැන් මේවා අපි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් තේරුම් ගත්ත ධර්මයේ විඳින්න යනවා අපට තේරෙන දේ විඳින්න යනවා අපි ප්‍රත්‍යක්ෂ කරපු දේ විඳින්න යනවා ප්‍රත්‍යක්ෂ වුණා නම් වුණා ඒක ඉවරයි ඇයි ඒක විඳින්න යන්නේ හැමතැනම සම්මාවෙන් පේනවා නම් පේනවා පේන බව දැනගෙන හිටියාම ඉවරයි. මට සම්මාවෙන් පේනවා පේනවා කියලා නිින්ද යන කම් එක විඳින්න යන නිසා දැන් විඳවීමක් නෙමෙයිද තියෙන්නේ. සම්මාව විඳින නිසාම එයා සම්මාව තුල විඳවනවා. ඒ නිසා නැවත නැවත ඉපදෙනවා. මේකවත් මේ තාපසයාට තේරෙන්නේ නැත්නම් බොහොම පුදුමයි අපට මේ සම්මාවත් මෙයාට මේ වගේ දුර්වලකමත් එක්ක වැඩිච්ච එක එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ වගේ විඳීම් තියෙනවා. මේ වගේ විඳීම් නිසා තමයි අදත් මේ බුද්ධ ශාසනය ඉපදිලා අපි හැමෝම විඳවන්නේ. අපේ ජීවිතවල මේ සම්මා දිට්ඨියේ මේ වගේ දුර්වලකම් තියෙනවා නම් ඒවා නිවැරදි කරගන්නට අවශ්‍යයි. මෙච්චර කාලයක් මේ බුද්ධ ශාසනය 2600 කළත් අපට පිරිණිවන් පාන්න බැරි උනේ අපි සම්මා දිට්ඨිය නොදන්නවා නෙමෙයි ඒ දන්න සම්මා දිට්ඨිය තුළ අපි වින්දා අපි විඳවීමක් අපි පුරුදු කළා ඒ නිසාම දාම සම්මා දිට්ඨිය විඳ විඳ ඉන්නවා අනේ මේක දුර්ලභ ගණේ ධර්මයක් කවදාවත් මං ආලන හරි ලස්සන කාරණාවක් කියලා ඒක පුදුමාකාර විදිහට විඳිනවා ඒ නිසා නැවත ඉපදෙනවා එහෙනම් මේ පුබ්බේ අනන්තසිතේසු ධම්මේසු කියලා කියන්නේ පෙර නො නොහැසු ධර්මය ඇහුණා. හැබැයි ඒකෙන් වැඩක් ගත්තේ නැහැ. ඒක විඳලා ඒක තුලින් විදවීමක් අරගෙන නැවත භවයකට ගියා. මේ අඩුව හදන්නට ඕනේ. අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ දුර්වලකම් තියෙනවා. මේ වගේ ආර්ය අෂ්ටාංගික මාර්ගවල අපට වැරදිච්ච තැන් අනන්තයි අප්‍රමාණයි. අපි හැමෝම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දන්නවනම් මේ සලායතන තුලින් නම් මේක වඩන්න තින්නේ. ඒවා කටපාඩමින් ගාථා පිටින් අපි ඒවා ගිලලා ඒවා අපට සම්පූර්ණ ශරීරගත වෙලා නම් එහෙනම් ඇයි මේක වැඩෙන්නේ නැත්තේ? ඇයි පළ පබවටපත් වෙන්නේ නැත්තේ? ඇයි රාත් වෙලා පිරිණිවන් පාන වැඩ ටික වෙන්නේ නැත්තේ? මෙන්න මෙන්න මේවා තමයි අඩුපාඩු. තමන්ගේ කය ටික සංවර වෙනකොට ඒ සංවරභාවය දැන් විඳින්නේ නැද්ද? එයා බොහොම නියතමානීව ගමන් කරනවා, වාඩි වෙලා සංසුන් වෙන්නවා. ඒ සංසුන් භාවය විඳිනවා. ඒ විඳීම නිසා පැවැත්මක් ඇති වෙලා එයා නැවත නැවත ඉපදලා විඳවනවා. විඳවලා විඳවලා බැරි ගෑලා ගිහිල්ලා ආනකොට පරිචිතයේ තියෙන කෙනෙක් කියනවා මේ විඳවන්නේ වෙන මොකවත් නෙමෙයි හේතුව සම්මාව විඳ විඳපු නිසා අන්න මේ විඳවන්නේ. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ තිබිච්ච විඳීම කිසිම හේතුව නිසා තමයි මේ උත්පත්තිය නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ අඩුපාඩු තියෙනවා නේද? හැම දෙයක්ම යහපත් ලෙස තියෙනවා නම් යහපත් ලෙස තිබිච්චාවේ ඇයි අපි ඒවා වෙනස් කරන්න යන්නේ? ඇයි මේවා යහපත් ලෙස පේනවා නම් ඒ පේන දේ තුල තවත් එකක් පටල ගන්න යන්නේ? ඒක තුලින් මෝහයක් නේද ඇදෙන්නේ? ඒක තුල විඳීමක් නේද තියෙන්නේ? අර දරුව වඩාගෙන ස්පර්ශ කරගෙන හිඹ හිඹ අපි යම් කිසි දෙයක් විඳින්නේ අන්න ඒ වගේ එකක් නිර්මාණය වෙලා නේද? අපේ සතර සටිපට්ඨානයට කමඨානට භාවනාවට ආර්ය අෂ්ටාංගික මාර්ගයට එහෙනම් ජීවිත කාලෙම අපි කමඨාන විඳිනවා, භාවනාව විඳිනවා. උදේ ඉඳලා රෑ වෙනකම් භාවනා කරන්නට ඕනේ. භාවනාව නැත්තම් කෑවේ නෑ වාගේ. එහෙනම් මොකද්ද මේ ප්‍රශ්නය? එයා භාවනා කරන්නේ භාවනාව විඳිනවා. එහෙනම් මේ ලෝකයේ පරියම්කෙන් ඉඳගෙන භාවනාව විඳින කිසිම කෙනෙක් රාහත් වෙන්නේ හේතුව රාහත් ඵලයේ තියෙන විඳීම තුල නෙමෙයි, විඳවීම තුල නෙමෙයි, විඳීමෙන් විඳවීමෙන් නිදාසීම තුල. ඇයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ තරම් දන්න භාවනා යෝගී මේ තරම් දුර්වල අපේ ජීවිතේ මේ තරම් අඩුපාඩු වලට පැටලිලා කොහොමද rahat වෙලා පිරිනිවන් පාන්නේ කොහොමද මේ වගේ අඩුපාඩුත් එක්ක විමුක්තියටපත් වෙන්නේ දැන් දැන්වත් නියතමානි වෙලා අවංක වෙලා කීකරු වෙලා මේ අඩුපාඩු හදාගන්න අවංකව පිළිගන්න මම මේ භාවනාව භාවනාව වශයෙන් වඩන්නේ මේ භාවනාව උදේටත් වඩනවා දවල්ටත් වඩනවා රාත් වඩනවා දැන් නම් මට ಗುಣධර්මයක් අවශ්‍ය නැහැ දැන් කමටන් අවශ්‍ය නැහැ දැන් මට ධානයක් බලාපොරොත්තුත් නැහැ හැබැයි අරකේ තියෙන අර සුවය පුදුමාකාර වින්දනයක් දැන් මේ භාවනාව දැන් එයාගේ විඳීම නේද එක්තරා කාලයක ಗುಣ වැඩුවා ಗುಣ වැඩ ಗುಣ තුලින් එයා ආර්ය මාර්ගයේ පොඩ පොඩ පෝෂණය කළා දැන් ඒ ಗುಣ නිසා එයාට ප්‍රීතිය නිමා කරන්න බෑ අනිත් අයට සාපේක්ෂව එයා ශ්‍රේෂ්ඨයි අනිත් අයට සාපේක්ෂව එයා ගොඩාක් ගුණයාපත් දැන් මේ ගුණවත් භාවය විඳිනවා නේද අනිත් අයට සාපේක්ෂව එයා තුළ පවතින සීලය විඳිනවා නේද මේ කියන හැම තැනම එයා නොදැනුවත්වම විඳීමක් නිර්මාණය වෙලා ඒ විඳීම නිසා එයා විඳවනවා එයා නැවත නැවත ඉපදෙනවා එයා එයාගේ උත්පත්තිය කාටවත් නවත්තන්න බෑ. ඒක කවුරුත් අදලා දුන්නේ එයා විසින් වියදම් කරලා අදාගත් එකක්. ඒකාන්ත වශයෙන් මේක ඉපදිලාම ගෙවලම ඉවර කරන්න සිද්ධ වෙනවා. හැම ආර්ය අෂ්ටාංගික මාර්ගයක් වඩන භාවනා යෝගියා මේ විඳීම පිළිබඳ අවබෝධය එන්නට ඕනේ. එයි මේ අවබෝධය අපට මෙච්චර වැදගත් කියලා කියනකොට ඇයෙනකොට ඇයෙන දේ බව දැනගෙන ඉන්නවා ඒකයට ප්‍රශ්නයක් නෙමෙයි. ඇයෙන හැම දෙයක් තුළින්ම එක එක වචන Taman දන්න දේවල් ඇයෙනකොට ගොඩාක් කරුණු දන්න කාරණා Tamanට ඇයෙනකොට ඒකත් එක්ක පැටලිලා පැය ගාණක් කතා කරනවා නම් විවිධ මතිමතාන්තර කරුණු කාරණා ඉදිරිපත් කරනවා නම් විවිධ සාකච්ඡා යාතුලේ නිර්මාණය වෙනවා නම් දැන් අර ඇයිච්ච දේ දැන් එයා විඳිනවා නේද? ඒ තුලින් එයා යම්කිසි සුවයක් ලබනවා නේද? ඒ කියන කාරණා පිළිබඳව මේ මේ කරුණු මමත් දන්නවා. මේ මේ දේවල් මටත් තේරෙනවා. ඒ කාලේ අපට මේ මේ අත්දැකීම් තියෙනවායි කියලා ඒ හැම දේ තුලින්ම එයා විඳීමක් නෙමෙයිද මේ නිර්මාණය කරගන්නේ. එයාට දරුවෝ නෑ වඩා ගන්න, භාර්යාව නෑ වඩා ගන්න, අම්මා තාත්තා නෑ උරතල් කරන්න, එයාට මොනුබුරාලා මිනිබිරිය නෑ උරතල් කරන්න. එයාට ජීවිතේ ඉතුරු වෙලා තියෙන්නේ එකම එක දේ එයයි විඳින්න ඒක එයා වඩන ආර්ය අෂ්ටාංගික මාර්ගය දැන් එයාට විඳින්න වෙන මොකවත් නැති නිසා එයාට ඉතුරු වෙලා තියෙන ජීවිත කාලයේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පමණක් නිසා දැන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් එයාගේ කෙලෙස් ටික එයා විඳින්න එයා සම්පූර්ණ වැඩසටහන හදාගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් බැරි වෙච්ච දේවල් විඳින්න එයා දැන් දක්ෂකම් වඩනවා එහෙනම් මේ විඳීමයි විඳවීමයි නවත්තන්න තමයි එයා සිවුරු දාගත්තේ. විඳීමෙන් විඳවීමෙන් නිදහස් වෙන්න තමයි එයා ශාසනයට ඇතුළුනේ. දැන් ඒ ශාසනය තුලින්ම එයා විඳීමක් නිර්මාණය කරගෙන එයා ඒ විඳීම තුල නඩත්තු වෙනවා. විඳවීමක් නිර්මාණය කරගෙන ඒක තුලින් ජාති ජරා භව හදා ගන්නවා. දැන් මොකවත් වෙනස් වෙලා නැහැ. ඉසේ කෙස්ටි කඩු වෙලා තියෙනවා. ඇඳුම් වෙනකොට සිවුරක් තියෙනවා. වෙන මොකවත් වෙනස් වෙලා නැහැ. එතන තිබිච්ච විඳීම එයාගේ කමඨාන තුලින් ලැබෙනවා නම් එයාගේ භාවනාව තුලින් ලැබෙනවා නම් එයා වඩන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් ලැබෙනවා නම් මේක සේනාසනේ හිටියත් gedare හිටියත් දෙකම එකයිනේ ඒ සෑම විදවීමක් එයාට ලැබෙනවා නම් එයා පංචකාම ලෝකයේ ගියෙක් වශයෙන් ඉන්න එකයි පැවිද්දෙක් වශයෙන් ශාසනය සිවුරු දාගෙන ඉන්න එකයි දෙකම එකයිනේ මොකවත් වෙනස් වෙලා නැහනේ අතන තින්දෙව්වා මෙතන තින්දෙව්වා අතන විඳවනවා මෙතන තින්දවනවා මොකවත් වෙනස් වෙලා නැහැ ගියා පැවිද්දා වුණා පැවිද්දා ගියා වුණා එහෙනම් ගිහි පැවිදි වෙනසක් විතරයි මෙතන තියෙන්නේ විදීම ඒ විදියටම තියෙනවා විඳවීමත් ඒ විදියටම තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුළින් අර කියන කෙලෙස් ලෝකේ අපි නිර්මාණය කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් අපේ තියෙන සේරම කෙලෙස් ටික අපි නැවත නඩත්තු කරනවා නැවත විඳවනවා අපේ දුර්වලකම් හැම එකක්ම නැවත ඒ විදිහටම අපි ක්‍රියාත්මක කරනවා අපේ කෙලෙස් ලෝකේ අපි ඒ විදිහටම ජීවිතය ගත කරනවා මෙන්න මේ දුර්වලකම් අඩුපාඩු නිවැරදි කරගන්නට ඕනේ අපේ ජීවිතයේ මේ වගේ අනන්ත අප්‍රමාණ වැරදිලා අපි මේ දකින සම්මාව පවා අපි පැවැත්මට වෙනස් කරගෙන ඒක විඳිනවා බලන්න ඒ කාලේ ගස්කොලන් දැක්කා දැන් මේ ගස්කොලන් නිසා ඒ සුන්දර පරිසරය නිසා හේතුඵල දාම දැනෙනවා මේ ගස්කොලන් ඉපදිලා පැවතිලා ඒගොල්ලෝ දී ජීර්ණය වෙලා විනාශ වෙලා යනවා මටත් ඒ විදිහටම ඉපදිලා වයසට ගිහිලා ලෙඩ වෙලා මැරෙනවා මේ ගස්කොලන් වල සතරමා නිමිති දැන් පේනවා දැන් ඒ පේන සතර මා නිමිති දැන් විඳින්නේ නැද්ද? ඒ විඳීම නිසා විඳවීමක් ඇති වෙලා නැද්ද? එහෙනම් ඒ සතර මා නිමිති දකින ඒ ප්‍රඥාව පවා පැවැත්මට ඇරිලා ඒක තුලත් විඳීමක් තියෙනවා. ඒක නිසාම නැවත නැවත ඉපදෙනවා. ඇයි තපස්වරු මේ තරම් මුලා වෙන්නේ? ඇයි තපස්වරු මේ තරම් දුර්වල වෙන්නේ? රාත් බෝධිය තමන් විසින් ඈත් කරගන්නේ සම්මාව දකින්න කෙනා සම්මාව විතරනේ දකින්න ඕනේ. එහෙනම් පොළට යන කෙනා යන්නේ ආල් කිලෝ එකයි පොල් ගෙඩියයි ගන්න නම් එයා පොළට ගිහිල්ලා ගේන්න ඕනේ ආල් කිලෝ එකයි පොල් ගෙඩියයි විතරයි පාපිස්ස රුපියල් 20යි කිව්වාම පාපිස්ස ගන්නව නම් කොස්ස රුපියල් 40යි කිව්වාම කොස්ස ගන්නව නම් ගෙදර ගියාම කොස්සෙන් ගුටි කන්න වෙනවා පාපිස්සෙන් ගුටි කන්න වෙනවා ඇයි එයා ගිහිල්ලා තින්නේ ගන්න දේ නෙමෙයි වෙන දෙයක් එහෙනම් ඒවා දකින්නකොට ඇයෙනකොට වෙනස් වෙලා ඇයි جوړුව 20යි جوړුවයි 20යි කියලා කියනකොට අර පොල් ගෙඩි අමතක වෙලා අනේ මේක ලාභයි අත්හැරලා බෑ කියලා ඒක බදා ගන්නවා රුපියල් 50යි රුපියල් 50යි හැමදාම නෑ හැමතැනම නෑ කියනකොට අර ආල් කිලෝ එක අමතක කරලා අර රෙදි කට්ටිය ගන්නවා අර තින අනවශ්‍ය දේ මිලදීලා ගන්නවා දැන් මොකද වෙලා තියෙන්නේ හැයිනකොට ඒකට අනුව වෙනස් වෙනවා පේනකොට ඒකට අනුව වෙනස් වෙනවා සිතනකොට ඒකට අනුව වෙනස් වෙනවා මේගොල්ලෝ නිවැරදි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් විදවීම තාම නඩත්තු කරනවා විඳවන නිසා තමයි ඒගොල්ලෝ අවුෙන්නේ ඒ නිසා තමයි ඉපදිලා විඳවන්නේ තියෙන්නේ. ඇයි මේ දුර්වලකම් නිවැරදි කරගන්නේ නැත්තේ? මේක නිවැරදි කරගෙන මේ ඉතුරු වෙලා තියෙන ආයුෂ කාලය තුල රාහත් වෙලා පිරිනිවන් පාන්න ඇයි මේ බෝධිසත්වරු දක්ෂ වෙන්නේ නැත්තේ? එහෙනම් අපේ ජීවිත කාලේ අපට හොඳට අත්දැකීම් තියෙනවා. සමහර කට්ටිය මාන වෙන්න කියලා පරිවාස කාලේ ඉන්නවා. බොහොම ශ්‍රේෂ්ඨයි. අපේ ස්වාමින් වහන්සේලාට වඩා ಗುಣධර්ම තියෙනවා. ජාත රූප අල්ලන්නේ විකාල රකින්නේ කිසිම කෙනෙක්ගෙන් ප්‍රත්‍ය ගන්නෑ. ඒ සිල්වතා දකිනකොට අනේ මාන කට්ටිය ළඟවත් මේ තරම් ಗುಣධර්ම නෑනේ කියලා අපට හිතෙනවා. බැරි වෙලාවත් ගෙදර ගිහින් එන්න කිව්වාම ඒ මිනිසයා එතන රටපාක වැඩ පටලගෙන කාට හරි ජීවිතයකට තව් වෙලා ඒ මනුස්සයා දැන් ගී ගෙදර යන්න මානසිකත්වයේ සම්පූර්ණයෙන් අදාගෙන නේද? අනේ නැවත එතනට ගිහිල්ලා බෑ. පරිවාස කාලේ හිටිය ඇති. දැන් මම ගී ගෙදර ඉඳගෙන අනාගතය අපට උපස්ථාන ගන්න දරුවෙක් දෙන්නේ කදාගෙන මේ හින්න ඕනේ කියන සම්පූර්ණයෙන් වෙනස් වෙනවා නේද? මොකද්ද උනේ? එයා එතන සම්පූර්ණ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නෙමෙයි වඩලා තියෙන්නේ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ එයා විඳීම නඩත්තු කළා. ඇයි එයා වත්පිළිවෙත් කරනවා කියන එක විඳලා තියෙනවා. උපස්ථාන කරනවායි කියන එක විඳලා තියෙනවා. බුද්ධ පූජාව තියෙනවායි කියලා විඳලා තියෙනවා. ගිලම්පස හදනවායි කියන එක විඳලා තියෙනවා. හැමෝටම හැම දෙයකින්ම උදව් උපකාර කරගෙන තමා බොහොම සිල්වත් ඉන්නවායි කියන එක විඳලා තියෙනවා. ඒ විඳීම තුළ එයාට විඳවීමක් නිර්මාණය වුණා. ඒ නිසා නැවත භවයට ගියා, පැවැත්මට ගියා, ජාති ජරා භව හදගෙන ඒකේ ඉමිකාරත්වය ගත්තා. මෙන්න මේ දුර්ලකම් ඒගොල්ලෝ තේරුම් ගත්තේ නැහැ. අඳුම තරමින් දැන්වත් ඒක තේරුම් අරගෙන නිවැරදි වෙන්න එපාය. සසර දුකයි, මේ ඉපදීම දුකයි, වයසට යාම දුකයි, ලෙඩවීම දුකයි, මරණය දුකයි. හැම මොහොතක් ගානේ ගත කරන මේ චිත්තස්සනයක් ගානේ අපට මේ හැම දෙයක්ම දුකයි. ඇයි මේ බෝධිසත්වරු මේක තේරුම් ගන්න ඇත්තේ තුන්තරා බෝධියකින් පිරිනිවන්න නම් ආවේ අපේ මිනිසත් භවයේ එකම අරමුණ රාහත් වෙලා පිරිනිවන් පාන්න නම් ඇයි ආපු දේ ගන්න නැත්තේ පොළට ගිය ආල් ගන්න නම් ආල් අරගෙන එන්න එපාය එහෙනම් හැමදාම හැම සත්ව කුලේම ඉපදිලා ඉපදිලා දුක් විඳ විඳ ඇටමස් ලේ නාර දන් දීගෙන මේ බෝධිසත්වරු ආවේ නිවන පතාගෙන නම් මේ දුර්ලභ ගණයේ මිනිසත් බව හම්බුනාම ඒ නිවන ලබා ගන්න එපාය පිරිනිවෙන්න වැඩ ගන්න එපාය එහෙනම් නම් ආවේ නිවෙන්න නම් ඉසෙල්ලාම නිවිලා ඉන්න එපාය. පොළොට ගියේ කොස්ස ගන්න නම් කොස්ස අරගෙන gederෙන්න එපාය. එහෙනම් මිනිසත් භවයට ආවේ නිවෙන්න නම් rahat වෙලා වැඩ නිමා කරන්න එපාය. එහෙනම් ආපු දේ කරන්නේ අනිත් හැමදේම කරනවා. ආපු දේ පැත්තකින් තියලා එහෙනම් අර උම්මත්තක ස්වභාවයෙන් පොළොට ගිහිලා අවශ්‍ය දේ ගන්න නැතුව මල්ල පුරවගෙන අනවශ්‍ය දේත් එක gedera ආපෝ. ඒ ඒ උපාසකම්මටයි අපටයි අතර වෙනසක් නෑ නේද? අපිත් මේ කඩේ ගින් තියන්නේ අපි අපිට අවශ්‍ය දේ ගන්න නෙමෙයි කෙලස් ගන්න ගින් තියෙන්නේ එහෙනම් කෙලස් ගන්න පොලේ යනවා කෙලස් ගන්න කඩේ යනවා මාන්නය එකතු කරන්න කඩේ යනවා මාන්නය නඩත්තු කරන්න කඩේ යනවා උඩඟුකම ආහංකාරය ගන්න කඩේ යනවා ඒ උඩඟු ආහංකාරය නඩත්තු කරන්න කඩේ යනවා දැන් අපි මේ කෙලස් වලට කඩේ ගියා ඇති මේවා නඩත්තු කරන්න කඩේ ගියා ඇති මේ සෑම දුර්වලකමක්ම නිවැරදි කරන්නට ඕනේ අපි වඩන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල හැම තැනම විඳීමක් තියෙනවා. ඒ සෑම දෙයක්ම සෑම චිත්තස්සනයක් ගානේ අපේ සිතුවිලි පවා අපි විඳිනවා. ඒ කාලේ හැම දෙයක්ම කර්මානුරූපීව පෙනුන්නේ හැම දෙයක්ම යාපතට සිද්ධ වුණේ කියලා එදා දැනුන්නේ අද දැනෙනවා. ඒ චිත්ත වීතිය පවා දැන් විඳීමක් වෙලා නේද? ඒ සෑම අවබෝධයක්ම විඳීමක් නේද? ඒ දැනුමක් පවා විඳීමක් නේද? ඒ සෑම දෙයක් තුළින්ම දැන් අපි විඳවනවා නේද? දැනගත් දේවල් වැඩි වෙන්න වැඩි වෙන්න මතකයන් වැඩි වෙන්න වැඩි වෙන්න ඒ විඳීම හැම දේ තුලින්ම වැඩිපුර බැඳෙනකොට වැඩිපුර ඇලෙනකොට ඒවා කලකිරලා එපා වෙන්නේ නැද්ද දැන් අපේ විඳීමම දැන් අපට විඳවීමක් වෙලා අපට මේ ලෝකේ හැම දෙයක්ම එපා වෙලා එපා වුනේ වෙන මොකවත් නෙමෙයි වැඩිපුර විඳා ඒ විඳ නිසා දැන් විඳවීම අපට දරා ගන්න බෑ එහෙනම් බෝධිසත්වරු අනන්ත අප්‍රමාණ මේ ලෝකේ අසරණ වෙලා ඉන්නවා අනන්ත අප්‍රමාණ අතරමං වෙලා ඉන්නවා යන එන මං නැති වෙලා ඉන්නවා ඇයි නිවැරදි කමඨාන වැඩිලා නැහැ නිවැරදි කමඨාන ලැබිලා නැහැ නිවැරදි කමඨානට ඒ අවවාද අනුශාසනා ලැබිලා නැහැ ගෞතම තථාගතයන් වහන්සේගේ සාරාංශක කල්ප ලක්ෂයක පාරමිතාවෙන් මේ ලෝක සත්‍යයටම ඒ කියන කුසලයේ පාල වුණා පින පාල වුණා දැන් මිනිස්සු මුළු ඇඟම ගිනිගත්තා වාගේ වාගේ ඒක බොහොම ඉක්මනට නිවා ගන්නවා වාගේ මේ අඩුපාඩු නිවැරදි කරගෙන නිවා ගන්න ඉසගිනි ගත්ත මිනිසයා මොනතරම් ඉක්මන් වෙලා ඒක නිවා ගන්නට ඕනේද ඒ වගේ හැමෝම ඉක්මන් වෙලා මේ දුක නිවා ගන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල වැඩෙන සියලුම අඩුපාඩු ටික නිවැරදි කරගෙන මේ ධම්ම රාත් වෙලා පිරිනිවන් පාන්න පුළුවන් නම් ඒ රාත් බෝධියට අපි සාදු කියන්න කැමතියි එට උදේ වෙනකොට රාත් වෙලා පිරිනිවන් පාන්න පුළුවන් නම් ඒ රාතන් වහන්සේට සාදු කියන්න අපි කැමතියි වගේ වහාම මේ ලබාපු මිනිසක් භවය තුල තමන්ගේ වැඩ නිමා කරගෙන විමුක්තියටපත් වෙනවා නම් රාහත් බෝධියටපත් වෙනවා නම් ඒ උත්තමයන් වහන්සේ රාතන් වහන්සේ අපි මනසින් පිළි අරගෙන සාදු කියලා අපි নমස්කාර කරන්න අපි හැමෝම සූදානම් එහෙනම් අපි හැමෝම රාහත් වෙලා අපි හැමෝම මේ සසර දුක නිවා ගනිමු මේ ගෞතම සම්බුද්ධ ශාසනය රාතන් වහන්සේලාගෙන් බබලවමු ආලෝකමත් කරමු නැවත තථාගතයන් වහන්සේගේ ඒ ධර්මයට නැවත පණ දෙමු. ඒ භාග්‍යතුන් වහන්සේ අපි ප්‍රත්‍යක්ෂ කරලා දේශනා කරන ධර්මය තුළින් නැවත ජීවමාන කරවමු. මේ ශාසනය නැවත යලි නගා සිටවමු. ඒක කරන්න පුළුවන් අපේ රාත් බෝධියෙන් පමණයි. ඒක කරන්න පුළුවන් අපේ මාර්ගඵල අවබෝධයෙන් පමණයි. ඒක කරන්න පුළුවන් අපගේ ප්‍රත්‍යක්ෂ ධර්මයේ දේශනා කිරීමෙන් පමණයි. එහෙනම් අපි හැමෝම මෙච්චර කාලයක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩුවා හැම ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින්ම ඒ ලබාගත්තා වූ දැනුම තුළින් ඒ ප්‍රත්‍යක්ෂ අවබෝධය තුළින් අපි විඳීමක් ඇදුවා ඒක හැමදාම විඳ විඳ හිටියා මේ ගස්කොළන් තුළින් පුදුමාකාර සතුටක් වින්දා ඇයෙන වචන වලින් අපි අඩුපාඩු තේරුම් අරගෙන ඒ තේරුම් ගන්න දක්ෂකම වින්දා ඒ අඩුපාඩු හැදෙනකොට ඒ ಗುಣධර්මත් අපි වින්දා අපි තුළ වැඩෙන සීලයත් අපි වින්දා අපි බොහොම ශ්‍රේ ශ්‍රේෂ්ඨ වෙලා අපේ නිවීම අපි වින්දා අපේ තපස් වූයේ අපි වින්දා අපේ මානකම් අපි වින්දා දැන් බලන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල මේ ආර්ය අට ක්‍රමයක් තුලම ඒ විඳීමේ ක්‍රම හටක් නේද ඇදලා තියෙන්නේ එහෙනම් අමතනම විඳීම හදලා විඳීම තුලින් අපි නැවත නැවත ඉපදිලා විඳවනවා අපට යන්නේන මන්නේ එහෙනම් අපි සියලුම දෙනා අපේ අඩුපාඩු අදාගනිමු ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් කවදාවත් විඳීමක් ඇති නොවන පිණිස සීයෙන් චිත්තානුපස්සනාවෙන් නිතරම 100න් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්නට ඕනේ සම්මාව තුළ සම්මාව ඇරෙන්න වෙන මොකවත් තියෙන්න බෑ එහෙනම් කඩේ යන්නේ ආවල් දේ ගන්න නම් ඒක ඇරෙන්න වෙන මොකවත් මල්ලේ තියෙන්න බෑ ඇස කියන මල්ලේ සම්මා දිට්ඨිය පමණයි තියෙන්න ඕනේ ඒ කන කියන මල්ලේ සම්මා සෝතේ පමණයි තියෙන්නට ඕනේ ඒ වචනය කියන මල්ලේ සම්මා වාචා පමණයි තියෙන්නට ඕනේ නාසය කියන මල්ලේ සම්මා ගාහනේ විතරයි තියෙන්නට ඕනේ එහෙනම් කය කියන මල්ලේ සම්මා කම සම්මන්තය පමණයි තියෙන්නට ඕනේ. ඇස කියන මල්ලේ සම්මා දිට්ඨිය විතරයි තියෙන්නට ඕනේ. ඒක තුළ ලෝභ දේශ මොකවත් පිරෙන්න බෑ. එහෙම පිරෙනවා නම් විඳීමක් තියෙනවා. කෙලෙස් විඳීම තුළ විඳවීමක් තියෙනවා. ඒ කාන්ත වශයෙන් මේ බෝධිසත්වයා ඉපදෙනවා. ඒ උත්පත්තිය නවත්තන්න බෑ. එහෙනම් සම්මා සතිය තුළ ඒ සම්මා සතිය විතරයි තියෙන්න ඕනේ. ඒක තුළ වෙන මොකවත් තියෙන්න බෑ. මිත්‍යා සතිය තියෙනවා නම් කෙලෙස් සහිතසික තියෙනවා නම් ඒ කාන්ත වශයෙන් මේ මල්ලේ සම්මා එයා සතියට අමතරව වෙන දේවල් තියෙනවා. ඒ නිසා ඒ හේතුවෙන් එයා විඳිනවා. ඒ විඳීම නිසා එයා විඳවන්න නැවත ඉපදෙනවා. මෙන්න මේ දුර්වලකම් අපි નિවැරදි කරන්නට ඕනේ. අපේ බෝධිසත්ව පාරමිතාව තුළ අඩුපාඩු මේවා එහෙනම් 28 බුද්ධ ශාසනවල අපි මේ වගේ දුර්වලකම් එක තමයි මේ ಗುಣධර්ම වඩලා තියෙන්නේ. මේ වගේ අඩුපාඩු එක තමයි අපේ පාරමිතා පුරලා තියෙන්නේ. එහෙනම් මේකත් පාරමිතා පුරපු බෝධිසත්වෙන්ම අපි ආගන්නට ඕනේ. ඒ වගේ ඒක වඩලා ඉවර කරපු බෝධිසත්වරින්ගෙන්ම මේක දැනගන්නට ඕනේ. මේ දුර්වලකම් નિවරදි කරගන්නට ඕනේ. ඒ පාරමිතා පුරපු බෝධිසත්වයා දැන් පාළ වෙලා ඒ පාරමිතා සම්පූර්ණ කරපු ඒ අඩුපාඩු හදාගත්ත බෝධිසත්වයා වෙලා පාළ වෙලා ඒ තමයි ගෞතම තථාගතයන් වහන්සේ සාරාංශක කල්ප ලක්ෂයක් උන්වහන්සේ පාරමිතා පුරලා ඒ ಗುಣධර්ම වඩලා ලෝකෙට ගෞතම නමින් බුදු වෙලා උන්වහන්සේ දේශනා කරනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ සම්මා දිට්ඨිය අපි හැමෝම දුර්වලකමින් වඩුවා අපේ පාරමිතාවල අඩුපාඩු දුර්වල පාරමිතා තියෙන බෝධිසත්වරු ශක්තිමත් පාරමිතා වඩලා නිවැරදි පාරමිතා වඩලා පිරිණිවන් පාන්න ඒ මහා බෝධිසතාණන් වහන්සේ වහන්සේගේ 84000ම අපි වැඩගමු. දැන් අපි මේ සම්මා දිට්ඨිය වඩමු. නිවැරදි සම්මා දිට්ඨිය දැන් අපි දන්නවා. ඒකින අපි වඩපු සම්මා දිට්ඨිය තුළින් තාම සෝතාපන්න උන්නේ ඒ කියන්නේ එතන මිත්‍යාව මිශ්‍ර වෙලා අපි වඩපු සම්මා සෝතය තුළින් අපි සෝතාපන්න උන්නේ ඒ කියන්නේ ඒක තුළ මිත්‍යාව මිශ්‍ර වෙලා අපි වඩපු සම්මා වාචාව තුළින් මෑණිවරු අපට බැඳුනා පියවරු බැඳුනා දායකයෝ බැඳුනා සහෝදර සංඝයා බැඳුනා එයි ඒකෙන් පැණි වැක්කිරෙනවා හිරි වැක්කිරෙනවා මෛත්‍රිය වැක්කිරෙනවා ඒක තුලින් ඇලීම් ගැටීම් ඇති වෙලා නැවත නැවත සම්බන්ධකම් ගොඩ නැගුණා හැමතැනම සම්මා වාචාව තුල මිත්‍යා වාචාව මිශ්‍ර වෙලා හැමතැනම බැඳීම තමයි නිර්මාණය වෙලා තියෙන්නේ හැමතැනම පැවැත්ම තමයි හදාගෙන තියෙන්නේ ඒකේන අඩුපාඩු නිවැරදි වෙන්නට ඕනේ ඒකේන දුර්වලකම් ඇදෙන්නට ඕනේ තථාගත ගෞතමයන් වහන්සේ ඒ මහබෝසතනන් වහන්සේ සියලු පාරමිතා සම්පූර්ණ කරලා සියලුම ගුණධර්ම ටික වඩලා නිමාව දැකලා සම්මා සම්බුද්ධත්වයෙන් දේශනා කරන ධර්මය ආයේ ඒකේ හොදන්න දෙයක් නැහැ. ඒක ගැන සාකච්ඡා කරන්න මොකවත් ඉතුරු වෙලා නැහැ. උන්වහන්සේ වඩලා බුදු වෙලයි දේශනා කරලා තියෙන්නේ. එහෙනම් අපේ පාරමිතාවල තියෙන අඩුපාඩු දැන් අපි හදාගනිමු. දැන් නිවැරදි කරගනිමු. මේ මොහොත තමයි අපේ පුතුජන ලෝකයේ ජීවත් වෙන අවසාන මොහොත. කෙලෙස් එක්ක ජීවත් වෙච්ච අවසාන මොහොත. අපි හැමෝම අපේ කෙලෙස් ටිකෙන් නිදහස් වෙලා දැන් සම්මාවට පැමිණෙමු. නිවැරදි ලෙස තත් තථාගතයන් වහන්සේගේ සරණ යමු. අපේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල විඳීමක් තිබුණා. ඒ සෑම ස්පර්ශය තුලින්ම අපි ලබාගත් සතුට වින්දා, ඒ අවබෝධයේ දැනුම වින්දා, ඒක තුල ඇතිවෙච්ච තැම්පත් වීම වින්දා අපි දකින සෑම ප්‍රඥාවක්ම අපි වින්දා අපි මේ දකින සෑම අවබෝධයක්ම අපි වින්දා හැම දෙයක් පිළිම අපි අපේ භවය හදාගත්තා මිසක් ඉපදීම නවත්තන්න කිසිම වැඩක් කළේ නැහැ අපි දුර්වල බෝධිසත්වයෝ අපි පාරමිතා පුරන්න දන්නේ නැති බෝධිසත්වයෝ අපි මේ ලෝකේ කවදාවත් අපේ බෝධියටපත් වෙන්නේ අපිට ඒ තරම් අඩුපාඩු දුර්වලකම් ඒ නිසා තමයි මහබෝසතනන් වහන්සේ අඩු කාලෙන් අපි කෙරේ අනුකම්පා කරලා අපිට මේක පුරන්න බැරි නිසා උන්වහන්සේට ගොඩාක් දුර යන්න තිබුණා. වීරිය වැඩි කරලා බොහොම ඉක්මනට ඇතමස්ලේ නහර දන් දීලා උන්වහන්සේ බොහොම ඉක්මන් කාලය තුල කෙටියෙන් ඉක්මනට තමන්ගේ පාරමිතා සම්පූර්ණ කරගෙන ගෞතම නමින් බුදු වෙලා අපි හැමෝටම උදව් කරන්න උන්වහන්සේ අපි හැමෝගෙම රාහත් බෝධියේ පිරිණිවන් පාන්න ඒකට අවශ්‍ය කමඨාන් දෙන්න උන්වහන්සේ 84000ක්ම දේශනා කළා උන්වහන්සේ දන්නවා අඩු කාලයෙන් මේක ඉක්මනට වැඩුවොත් තමන්ගේ ආයුෂ ආයස අඩු වෙනවා ඉක්මනට වඩනවා වාගේ නෙමෙයි ඉක්මන කොටයි කියලා බුදුවරු දන්නේ නැද්ද ඉක්මන් ගමන ඒක ආයස කොටයි කියලා අපි දන්නේ නැද්ද එහෙනම් බුදුවරු දන්නවා ඉක්මනින් බුදුවනාම ආයස බොහොම ටිකයි හම්බෙන්නේ කමන්නේ මේ බෝධිසත්වර හැමතැනම දුක් විඳිනවා පාරමිතා පුරා ගන්න බැරුව සසර හැමතැනම විඩාවටපත් වෙලා එහෙනම් මේ කට්ටියගේ විඩාව අඩු කරන්න මම ඉක්මනට බුදු වෙන්නට ඕනේ මට ආයස අඩු වුණාට කමන්නේ ඉක්මනට පිරිණිවන් පාන්න සිද්ධ වෙනවා ඒත් කමන්නේ මම ඉක්මනට බුදු වෙලා මේ හැම බෝධිසත්වෙක්ම පීඨ වෙන්න ඕනේ. එහෙනම් 80ක් වාගේ පුංචි කාලයක් ඒ මහබෝසතන වහන්සේ බුදු වෙලා ජීවත් වුණා. ඒ තරම් ආයුෂ අඩු කරගත්තේ අපි නිසා නේද? ඉක්මනට බුදු වුණේ අපි නිසා නේද? දහස් ගණන් අවුරුදු ජීවත් වෙන්න පුළුවන් තථාගතයන් වහන්සේ නමං සර්වඥතා ඥානයන් කෙටි කාලයේදී ලෝකයට අයින් වුණේ අපේ දුක උන්වහන්සේට දැනිච්ච ප්‍රමාණය වැඩි නිසා නේද? අපේ දුක උන්වහන්සේට දරා ගන්න බෑ. අපි මේ සංසාරේ විඳින විඩාව උන්වහන්සේට ඉවස ගන්න බෑ. ඒ නිසා ආයුෂ නැති කරගෙන උන්වහන්සේ උන්වහන්සේට අඩු ආයුෂ අරගෙන බොහොම ඉක්මනට හැමදේම දන් දීලා උන්වහන්සේගේ බුද්ධත්වයේ ලැබලා උන්වහන්සේ මේවා දේශනා කළා දැන්වත් මේ දුර්වල බෝධිසත්වරු තම තමන්ගේ අඩුපාඩු අදාගෙන ප්‍රාර්ථනා කරන රාහත් බෝධියෙන් පිරිණිවන් පාන්න වැඩ කතා වැඩ කරන්නට ඕනේ ඒ තථාගතයන් වහන්සේගේ ඒ පාරමිතාව අර්ථවත් කරන්නට ඕනේ උන්වහන්සේ හැම දෙයක්ම අපි වෙනුවෙන් නම් වැඩුවේ අපේ නිවීම වෙනුවෙන් නම් උන්වහන්සේ ඒ තරම් වීර්ය මේවා කෙටියෙන් වැඩුවේ ඒක අර්ථවත් කරන්නට ඕනේ ඒක වටිනාකමින් යුක්ත කරන්නට ඕනේ. ඒ බුද්ධත්වය නැවත ආලෝකයටපත් කරන්නට ඕනේ. එහෙනම් අපි හැමෝම මේක වඩමු. අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල මීට පස්සේ එක තප්පරයක්වත් විඳින්නේ ඒක නිසා නැවත ඉපදිලා විඳවීමක් අදාගන්නේ නැහැ. අපි හැමෝම මේ විඳීමේ දුර්වලකම නිවැරදි කරගනිමු. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල තියෙන දෝෂ ටික අඩුපාඩු ටික නිවැරදි කරගෙන ඒ තථාගත මහබෝසතාණන් වහන්සේගේ පාරමිතාවට පින් සිද්ධ වෙන්න අපි හැමෝම රාහත් වෙලා පිරිණිවන් පාමු. ඒ කාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවය අවසාන භවය කරගනිමු. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල අපිට ඇතිවෙච්ච දැනුම අවබෝධය ප්‍රඥාව මෙච්චර කාලයක් වින්දා අපේ තැම්පත් භාවයේ වින්දා අපි ආනාපාන සති භාවනාව පවා වින්දා සතර සටිපට්ඨානයේ වින්දා ඒ හැම තුලම ඒ ලැබිච්ච විවේකයේ පවා අපි වින්දා ඒ විඳීම තුල දැන් අපට විඳවීමක් ඇති වෙලා මේ බුද්ධ ශාසනයේ 2600ක්ම ඉපදිලා විඳවනවා. ඒකට හේතුව මේ විඳීම නේද? දැන්වත් මේ දුර්ලකම් අඩුපාඩු නිවැරදි කරගෙන ඒ කාන්ත වශයෙන්ම rahat වෙලා පිරිණිවන් පානවා කියන මානසිකත්වයට එමු. එනම් මේ කමඨාන අපි හැමෝටම ශ්‍රේෂ්ඨයි. අපි හැමෝම දැනුත් ඒ විඳින මානසිකත්වයෙන් තමයි ඉන්නේ. එනම් දැන් ඉඳලා විඳින විඳවන මානසිකත්වයෙන් නිදහස් වෙලා පිරිණිවන් පාන මානසිකත්වයට එමු. එනම් මේ කමඨාන හොඳට සිතේ නිදන් කරගන්න. නිතරම සිතේ මෙනෙහි කරන්න හැම තැනම මේ විඳීම නිරෝධ කරන්න සීයෙන් අඩුපාඩු නිවැරදි කරන්න විඳවීමක් නිර්මාණය වෙන අවස්ථාව සීයෙන් දැකලා නිරෝධ කරන්න ඒ කාන්ත වශයෙන්ම rahat වෙලා පිරිනිවන් පාන්න මේ කමඨාන මේ කමඨාන තුලින් ලබා ගත්තා වූ දැනුම අවබෝධය අපි සියලුම දෙනාගේ මේ ලබාපු මිනිසත් භවයේ පිරිනිවීම පිණිසම හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි